بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها المزمل قم الليل إلا قليلا نصفه أو انقص منه قليلا أو زد عليه ورتل القرآن ترتيلا إنا سنلقي عليك قولا ثقيلا إن ناشئة الليل هي أشد وطئا وأقوم قيلا නිදා ගැනීම පිණිස වස්ත්‍රයකින් පොරවා ගනිමින් සිටිනානනි රාත්‍රියේ ස්වල්ප ප්‍රමාණයක් හැර නැමදීම පිණිස නැගිටි සිටියු. ඉන් අඩක ප්‍රමාණයක් එසේ නොමැතිනම් ඉන් එනම් එම අඩ ප්‍රමාණයෙන් ස්වල්ප ප්‍රමාණයක් අඩු කරගනිව්. එසේ නොමැතිනම් ඊට එනම් එම අඩ ප්‍රමාණයට වඩා වැඩි කරගනිව්. අල් කුර්ආනය තර්තිල් එනම් නිවැරදිව කියවව්. සැබවින්ම අප අනාගතයේ ඊතා බර වචනයක් එනම් අල් කුර්ආනය ඔබ වෙතට දමන්නෙමු. සැබවින්ම රාත්‍රියේහි ආරම්භ කරන ලද රාත්‍රී නැමදුම එනම් කියාමුල් ලෙයිල් වන එය සිතට දැඩි බලපෑමක් සිදු කරන හා අල් කුර්ආනයේ වචන ගැඹුරු ලෙස අවබෝධ කර ගැනීමට අධික ලෙස උපකාර වන්නේය. ඉන්නලක ෆින් නහාරි සබහන් ත්වීලා واذكر اسم ربك وتبتل إليه تبتيلا رب المشرق والمغرب لا إله إلا هو فاتخذه وكيلا واصبر على ما يقولون واهجرهم هجرا جميلا وذرني والمكذبين أولي النعمة ومهلهم قليلا إن لدينا أنكالا وجحيما وطعاما ذا غصة وعذابا أليما සැබවින්ම නුඹට දහවල් කාලයේ දීර්ඝ කටයුතු ඇත්තේය. නුඹේ පරමාධිපතියාගේ නාමය සිහිපත් කරව. තවද ඔහු වෙනුවෙන්ම මුළුමනින්ම පත්වව්. ඔහු නැගෙනහිර හා බටහිරෙහි පරමාධිපති ආනන් වේ. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. එහෙයින් ඔහුවම බාරකරුවෙකු වශයෙන් තෝරා ගනිව්. ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසිලිමත් වව්. ඔවුන්ගෙන් ලස්සන ආකාරයෙන් වැළකී සිටියු. අල්ලාහ් තම නබිතුමා දෙස බලා නබිවරයාණනි මාද මාගේ සම්පත් හිමි කරමින් මා බොරු යැයි ප්‍රතික්ෂේප කළ අයද අතහැර දමව. ඔවුන්ට මා සලකන්නෙමි. ඔවුන්ට සුළු අවකාශයක් ලබා දෙව්. සැබවින්ම විලංගුද නිරයද උගුරේ හිරවන ආහාරද තවද වේදනාකාරී දඩුවමද අප ළඟ ඇත. يوم ترجف الأرض والجبال وكانت الجبال كثيبا مهيلا إنا أرسلنا إليكم رسولا شاهدا عليكم شاهدا عليكم كما أرسلنا إلى فرعون رسولا فعصى فرعون الرسول فأخذناه أخذا وبيلا فكيف تتقون إن كفرتم يوما يجعل الولدان شيبا السماء منفطر به كان وعده مفعولا إن هذه تذكره فمن شاء اتخذ إلى ربه سبيلا එදින පොළව හා කඳු තෙදරයි. තවද හැලෙන්නා වූ වැලි ගොඩවල් බවට කඳු පත්වන්නේය. සැබවින්ම අප ෆිරාවුන්ට දූතයෙකු යැවූ පරිද්දෙන්ම නුඹලාටද සාක්ෂි දරන දූතයෙකු යැවෙමු. ෆිරාවුන් එම දූතයාව පිටුපෑවේය. එනිසා අපි ඔහුව දැඩි ලෙස ග්‍රහණයට ලක් කලෙමු. නුඹලා අල්ලාහ විනිශ්චය දිනය ප්‍රතික්ෂේප කරන්නේ නම් ලදරුවන්ගේ හිසකෙස් පවා පැහැවෙන දිනය පිළිබඳව නුඹ බියවන්නේ කෙසේද? එහි දරුණු කමින් නුඹ කෙලෙස ගැලවේවිද යන්න වග කිව නොහැක. ඒ දින අහස පැලී යන්නේය. ඔහුගේ ප්‍රතිඥාව සිදුවන්නේමය. සැබවින්ම මෙය එනම් අල් කුර්ආනයේ උපදේශයකි. කවරෙකු කැමැත්තේද ඔහු තම පරමාධිපතියා කෙරෙහි යන මාවත තෝරාගනී. إن ربك يعلم أنك تقوم أدنى من ثلثي الليل ونصفه وثلثه وثلثه وطائفة من الذين معك والله يقدر الليل والنهار والنهار علم أن لن تحصوه فتاب عليكم فاقرؤوا ما تيسر من القرآن علم أن سيكون منكم مرضى وآخرون يضربون في الأرض وآخرون يضربون في الأرض يبتغون من فضل الله وآخرون وآخرون يقاتلون في سبيل الله فاقرؤوا ما تيسر منه وأقيموا الصلاة وأقيموا الصلاة وآتوا الزكاة وأقرضوا الله قرضا حسنا وما تقدموا لأنفسكم من خير تجدوه عند الله تجدوه عند الله هو خيرا وأعظم أجرا واستغفروا الله إن إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ සැබවින්ම නුඹද නුඹ හා සිටින්නන්ගෙන් එක් කණ්ඩායමක්ද රාත්‍රීන් තුنين දෙකකට වඩා අඩු ප්‍රමාණයකින් හෝ එයින් අඩකට හෝ එයින් තුنين එකක ප්‍රමාණයකට හෝ රාත්‍රියේ නැමදීම සඳහා සිටින බව නුඹගේ පරමාධිපති ආනන් දන්නේය. අල්ලාහ්ය රාත්‍රිය හා දහවල ප්‍රමාණයට නිර්ණය කරන්නේ එය නුඹලා කිසිවිටක නිවැරදිව ගණනය නොකරන්නේ යයි ඔහු දැන සිටියේය. එහෙයින් නුඹලා වෙනුවෙන් ඔහු සමාව පිරිනැමුවේය. එහෙයින් නුඹලාට හැකිතරමින් අල් කුර්ආනය කියවන්න. නුඹලා අතර රෝගීන් සිටින බවටද තවත් සමහරෙකු අල්ලාහ්ගේ සම්පත් පතා පොළොව තලයේ සැරිසරන බවද තවත් සමහරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන බවද ඔහු දැන සිටින්නේය. එහෙන් නුඹලා එයින් එනම් අල් කුර්ආනයෙන් හැකි තරමින් කියවව්. සලාතේ ස්ථාපිත කරව්. zakat දෙව්. අල්ලාහට ලස්සන වූ ණයක් ලබා දෙව්. නුඹලා වෙනුවෙන් මින් පෙර කර යවන්නා වූ යහපත් දෑ අල්ලාහ වෙත නුඹලා දැකගනීවි. එය ශ්‍රේෂ්ඨ වූද මහත් වූද තිලනයක් වන්නේය. නුඹලා අල්ලාහගෙන් සමාව අයදෙව්. සැබවින්ම අල්ලා අධික්ෂමාශීලී අසමසම කරුණාන්විතය